නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් චෛමානි භික්කවේ විවාද මූලානි කතමානි ච ඉද භික්කවේ භික්ඛු කෝදනෝ හෝති උපනාහි මක්ඛී හෝති පලාසී ඉස්සුඛී හෝති මච්චරේ සඨෝ හෝති මායාවී පාපිච්චෝ හෝති මිච්ඡා දිට්ඨි සම්දිට්ඨි පරමාසී හෝති ආදානග්ගාහි දුප්ප පටිනිසග්ගීති සද්ධාවන්ත පින්නතුනේ අද අතුල සිරිවර්ධන මහත්මයාගේ 50 වැනි ජන්මදිනය නිමිති කරගෙන එතුමන් නෝනා මහත්මිය දරුවන් ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනා සම්බන්ධ කරගෙන අද මෙබඳු විශේෂ ධර්ම දේශනාවක් පවත්වලා තමනුත් දහම් අසලා ලෝකේ වෙසෙන සදැහැති බෞද්ධ බොහෝ දෙනාට දහම් ඇසීමේ අවස්ථාව සලස්වා දීලා ඒ ධර්ම දානමේ ධර්ම ශ්‍රවණමේ මහා කුසලයක් පදනම් කරගෙන රත්නත්‍රි අනන්ත ගුණානුභාවයෙන් දෙවියන්ගේ ආශීර්වාදයෙන් කරන කුසල් දහම්වල බලයෙන් අතුල සිරිවර්ධන මහත්මයාට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා කියන ආශිර්වාදේ පෙරදරි කරගෙනයි අද මේ බඳු මහ පිංකමක් සිද්ධ කරන්නේ. කෙනෙක් මේ මනුස්ස ලෝකයට ඉපදුණු දිනය විශේෂයෙන් සිහි කටයුතුම දිනයක්. දීර්ඝ කාලයක් සසර ගමනේ කරන ලද කුසල් දහම් නිසා අපි මේ දුර්ලභ වූ manussාත්ම භාවයක් ලබාගෙන තියෙනවා. ඒ manussාත්ම භාවය අපට ලැබුණු දිනය යම් කෙනෙක් නැවත නැවත ගෞරවයෙන් සිහිපත් කරනවද එබඳු පින්වතුන්ට manussත්වයෙන් ගත යුතු ඵල ප්‍රයෝජන ගන්නට සිහිපත් කරගන්නට එයම විශේෂ කාරණයක් වෙනවා. නමුත් අද සමාජයේ බොහෝ දෙනා උපන් දිනය සමරන්නට ආහාර පාන භුක්ති විඳලා ඒ වගේම සංගීත යතුලින් නොඑක ආකාරයෙන් තෘප්තිමත් වෙලා කෑම බීම විනෝදය ආදී දෙයින් පමණක් ඒ ජන්මදින සාදය නිම කරන්නට කටයුතු කිරීමේ තරම් ප්‍රඥාගෝචර දෙයක් හැටියට හඟින්නට පුළුවන් කමක් නැහැ. කෙනෙකුට ජීවිතයේ සුවිශේෂ දිනයකදී සතුටු වීම, උත්සව පැවැත්වීම වරදක් නොවේ. නමුත් manussත්වයේ සිහි කරන්නට, ඒ manussත්වය ලැබුණු දිනය සිහි කරන්නට කරන උත්සවය යම්කිසි අර්ථවත් මෙලවට පරලවට වැඩදායක manussත්වයට වර්ධනය කරගන්නට උපකාර වෙන විදිහේ දෙයක් වුණොත් තමයි ඒ මනුස්සකමට ගැලපෙන්නේ. ඉතින් ඒ නිසා අතුල සිරිවර්ධන මහත්මයා මහත්මිය දරුවන් මේ පින්නතුන් කල්පනා කළා මහත්මයාගේ ජන්මදිනය මේ මනුස්සාත්ම භාවයේ ලබාගෙන අඩසිය වසක් ගෙවා නිම කරලා ඉදිරියට ලබන්නා වූ ආයු කාලය කායික මානසික සුවෙන් මෙතෙක් පැවැත් වූාටත් වඩා ජීවිතය ගැන අවබෝධයෙන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියට නැඹුරු වෙමින් පවත්වන්නට වඩාම සුදුසු ඒ සඳහා උචිත ක්‍රමයක් භාවිතා කරන්නට. ඒ නිසයි අද මේ බඳු ධර්මානුශාසනාවක් පවත්වලා තමන් මේ ලෝකයට ජනිත කළ මව්පියන්ට පවා පුණ්‍ය අනුමෝදනා කරන්නට අදහස් කළේ. මිනිස්සෙක් හැටියට අපි මේ ලෝකයට ජනිත වීම සිහි කරද්දී අම්මා තාත්තා අපට අමතක කරන්නටම පුළුවන් කමක් නැහැ. අම්මයි තාත්තයි නොවෙන්නට මේ මිනිසත් බව ලබන්නට අපට කොහෙත්ම අවකාශයක් නැහැ. දීර්ඝ කාලයක් සසරේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරන මහබෝසත්වරයෙකුටවත් අම්මා තාත්තගේ සහයෝගය නැතුව මනුෂ්‍යාත්ම භාවයක් ලබන්නට හැකියාවක් නැහැ. මනස දියුණු කරන්නට Tamanට පෞද්ගලිකව පුළුවන්කම තියෙනවා. හැබැයි මිනිස්සුත් බවකට පැමිණෙන්නට නම් මේ කය ලබන්නට නම් මේ මනස පුහුණු කරන්නට සුදුසු මේ අංග සම්පූර්ණ ඉන්ද්‍රිය පද්ධතියක් ලබන්නට නම් අම්මා තාත්තගේ සහයෝගය අවශ්‍යම වෙනවා. ඒ නිසායි දරුවෙක් අම්මා තාත්තගෙන් ගත්තු ණය ගෙවන්නට මුළු ජීවිත කාලෙම උරහිස් දෙක මත තියාගෙන වසර 100ක් උපස්ථාන කළත් අම්මටයි තාත්තටයි සක්විති රජ পদවි ලබා දුන්නත් ඒ අම්මා තාත්තගෙන් ගත්තු ණයෙන් නිදහස් වෙන්නට බෑ කියන්නේ මිල මුදල් ධන ධාන්‍ය ගේ දොර ඉඩකඩම් යාන වාහන මව්පියන්ගෙන් ලැබීම නෙමෙයි මේ manussාත්ම භාවයට පැමිණෙන්නට මේ පංචස්කන්ධය තනා ගන්නට මේ ශරීර කූඩුව ඉදි කරලා දෙන්නට අන් කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ අපි මිනිස්සෙක් හැටියට මේ ලෝකේ ජනිත වෙලා යම්තා කපන්කමක් කරනවද එහි සියලු ශක්තිය ලේන් මසින් පෝෂණය කළේ අම්මා තාත්තා. ඒ නිසා සත්පුරුෂ දරුවෙකුට Tamanගේ ජීවිතය ගැන හිතන කොයියම්ම මොහොතක හරි අම්මයි තාත්තයි අමතක කරන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි අම්මා තාත්තගේ ගුණය Tamanට දැනෙන්නේ තමන් ලබාපු මේ මනුස්ස ජීවිතේ වටිනාකම දැනෙන පමණට පමණයි. යම් කෙනෙකුට තමන් ලබාපු manussත්වයේ තරම් අර්ථවත් බව වැටහෙන්නේ නැතිනම් මේ ජීවිතයේ තියෙන සුවිශේෂත්වයේ වැටහෙන්නේ නැතිනම් තවත් එක සත්වයක් වගේ මේ ලෝකේ ජනිත වෙලා ඔහි ජීවත් වෙනවා කියන හැඟීම විතරනම් තියෙන්නේ ඒ බඳු මිනිසුන්ට මව්පියන්ගේ ගුණය කවදාවත් වැටහෙන්නේ නැහැ. ඒ අය හිතන්නේ මොකට අපිව මේ ලෝකෙට බිහි කළාද දන්නේ නැහැ කියලා මව්පියන් සිහිපත් කරලා ඒ අයට චෝදනා මුකෙන් දෝෂ දර්ශනෙන් ඒ අය පිළිබඳව කතා කරනවා විනා කිසිදාක මව්පියන්ගේ අගය ඒබඳු ගුණහීන සත්වයකට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ මව්පියන්ගේ අගේ වටිනාකම දැනගන්නේම මනස උසස් වෙච්ච මිනිස්සෙක්මයි ඒ නිසා තමයි ඒ manussත්වයට ගරු කරන, manussත්වය අගය කරන, manussත්වයේ වටිනාකම දන්නා සියලු සත්පුරුෂ දරුවන් විසින් මව්පියන්ගේ ගුණය හඳුනාගෙන ජීවත්ව සිටියදීත් මිය පරලෝකීය පසුවත් ඒ මව්පියන් වෙනුවෙන් කළ හැකි උපකාර කෘතගුණ සැලකීම් කළ යුතු බව තථාගතයන් වහන්සේ දේශනා කළේ Tamanගේ 50 වෙනි ජන්මදිනයේ සමරන මේ මොහොතේ අම්මයි තාත්තයි ජීවත්ව නැතත් ඒ අය නිසා තමන් ලබාපු මේ උත්තරීතර ආත්ම භාවය සිහිපත් කරලා ඒ මව්පියන්ගේ ಗುಣ සිහි කරලා ඒ අයටත් පරලොව ජීවිතය අර්ථවත් කරගන්නට සුදුසු හොඳ ධර්මදානමය කුසලයක් අනුමෝදන් කරන්නටයි අතුල සිරිවර්ධන මහත්මයා කල්පනා කළේ ඒ අනුවයි අද මේ බඳු ධර්ම දේශනාවක් පවත්වලා මේ මහා පිංකම සිද්ධ කරන්නේ. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කළේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ දේවතා වග්ගයේහි ඇතුළත් වෙන විවාද මූලක සූත්‍ර ධර්මය. විවාද මූලක සූත්‍රය කියන්නේ බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ ලෝකයේ මිනිසුන් ජීවත් වෙනකොට හැමෝම එක වගේ නෙමෙයි. එක වගේ මිනිස්සු අපට හොයන්නට බෑ. එක් එක්කෙනා විවිධ චරිත ලක්ෂණ, විවිධ ගතිගුණ, විවිධ අදහස් සුදහස්, විවිධ හැඟීම්, විවිධ ආකල්ප, එයගේ ප්‍රඥාවේ උස් පහත්කම වෙනස්, ලෝකය පිළිබඳව ජීවිතය පිළිබඳව දරන ආකල්ප වෙනස්, සද්ධාව, ඒ වගේම ලෝකය පිළිබඳ අවබෝධය මේවා එක් එක්කෙනාට එක් එක්කෙනා වෙනස්. එක හා සමාන පුද්ගලයෝ දෙන්නෙක් අපට හොයාගන්නට ලෙහෙසි පහසු නෑ. අඹුසැමියන් හැටියට ජීවත් වුණත්, මව්පියන් දරුවන් හැටියට ජීවත් වුණත් එකිනෙකාට 100%ක්ම සැසඳෙන පුද්ගලයෝ අපට ලෝකයේ හොයන්නට දුෂ්කරයි. නමුත් අපට පුළුවන් ඒ යම් යම් විවිධත්වයන් තිබුණා වුණත් ඒ මිනිසුන් සතු පුද්ගල විවිධත්වය නුවණින් තේරුම් ගත්තොත් බොහෝ කාලයක් සමගි සම්පන්නව ජීවත් වෙන්න පුළුවන්. අනේකාගේ විශේෂත්වයට, අනේකාගේ ස්වභාවයට ගරු කරමින්, එයත් අගය කරමින්, Tamanගේ ස්වභාවයත් තේරුම් අරගෙන, අනුන්ගේ ස්වභාවයත් තේරුම් අරගෙන මේ අතර ගැටුමක් ඇති නොකරගෙන සමගි සම්පන්නව බොහෝ කාලයක් Tamanටත් අනුන්ටත් වැඩදායකව ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ පුද්ගල චරිතවල විවිධත්වය හඳුනාගත්තොත් පමණයි. එහෙම නැති වුණොත් විවාහ ජීවිතයේ තුල වුණත් මව්පියන් දරුවන් තුල වුණත් ආයතන තුල වුණත් මහානකම තුල වුණත් ගැටුම් ඇතිවීම වළක්වන්නට බෑ තමනුත් අනුනුත් හඳුනා ගන්නට බැරි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විවාද මූලක සූත්‍රයේදී පුද්ගලයින්ට Tamanගේ මනස හඳුනා ගන්නට බැරි වෙනකොට අනුන්ගේ මනස හඳුනා ගන්නට බැරි වෙනකොට සමගි සම්පන්න භාවයේ කෙසේ ගොඩනැගිය යුතුද කියලා निराවුල්ව නිවැරදිව වටහා ගන්නට බැරි වෙනකොට Tamanගේ මනසේ හැඟි වෙන ඇති වෙන ලාමක හැඟීම් වලට වහල් වෙලා පුද්ගල ජීවිතය තුළ බොහෝ වාද විවාද ඇති කරගෙන ගැටුම් ඇති කරගෙන දබර ඇති කරගෙන සමගි සම්පන්න භාවයේ දෙදරාගෙන Tamanටත් ලෝකයටත් දෙවි මිනිසුන්ටත් අනර්ථකාරීව ජීවිතය ගොඩනගෙන්නට මග සැලසෙන ආකාරය බුදුහාමුදුරෝ දේශනා කළා යම් කෙනෙකුට නුවණින් මේ කාරණේ වටහා ගන්නට පුළුවන් නම් ඒ තනත්තාට පුළුවන්කම තියනවා Tamanගේ ජීවිතයේ ඒබඳු දුබලතාවයන් මගහරවාගෙන සමගි සම්පන්නව ජීවිතය ගොඩනගා ගන්න. ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ Taman ගැනත් අනුන් ගැනත් නිවැරදිව වටහාගෙන සමගි සම්පන්නව ජීවත් වෙන්නට පුළුවන් නම් ඒ තනත්තා Taman වෙනුවෙනුත් අනුන් වෙනුවෙනුත් සිද්ධ කරන යහපත අප්‍රමාණයි. ඒ නිසා සමගි සම්පන්න භාවය ගිහි ජීවිතයටත් පැවිදි ජීවිතයටත් විවාහ ජීවිතයටත් ආයතන පවත්වන්නත් මේ කොතැනටත් ඵලදායක දෙයක් වෙනවා. නමුත් අද සමාජයේ හුඟක් දෙනා මේ සමගි සම්පන්න භාවය ගොඩනගන්නට උත්සාහ කරන්නේ හැම තිස්සෙම අපි දකින දෙයක් තමයි Tamanගේ සිතුම් පැතුම් වලට අනේකා අනුකූල විය යුතුයි කියලා හිතනවා. අනිකාගේ ස්වභාවය අනිකාගේ සිතුම් පැතුම් හඳුනා නොගෙන හැමතිස්සෙම බිරිඳ කල්පනා කරනවා සැමියා මම හිතන හැටියට කටයුතු කරන්න ඕන. මම හිතන හැටියට හිතන කෙනෙක් වෙන්න ඕන. මම දකින විදිහට දකින කෙනෙක් වෙන්න ඕන. එහෙම වෙනවා නම් හොඳයි. නමුත් අපට 100%ක් එහෙම අපේක්ෂා කරන්න අමාරුයි. සැමියා කල්පනා කරනවා බිරිඳ මම හිතන විදිහටම වැඩ කරන කෙනෙක් වෙන්න ඕන. අපි හිතනකොට අනේකා අපි හිතන විදිහෙන් කටයුතු කරලා තියෙන්න ඕන. එතකොට ඒ අයට පරචිත්ත විඥාන්නේ තිබිලා හෝ එහෙම කරන්නට ඕනේ වගේ අපිට හිතෙනවා. එතකොට අපි දන්නවා මිනිසුන්ට අපේ සිත් දැනගන්නා නුවණක් නැහැ. නමුත් අපි අපේක්ෂා කරනවා අපි හිතනකොට අපි බලාපොරොත්තු වෙනකොට ඒක කියලාවත් නැහැ ඒත් ඒ අය අපේ සිතුම් පැතුම් වලට අනුකූලව ක්‍රියා කළ යුතුයි කියලා අපි හිතනවා. එහෙම නොවෙනකොට ගැටුම් ඇති කරගන්න. එහෙම නොවෙනකොට සැක හිතනවා. එහෙම නොවෙනකොට වාද විවාද ඇති කරගන්නවා. එහෙම නොවෙනකොට අනිකා Tamanට යටත් කරගන්නට උත්සාහ කරනවා. මේ විදිහට ජීවිතයේ බොහෝ වාද විවාද අර්බුද ගැටුම් නොරස්නාකම් අසමගිකම් ගොඩ නැගෙන්නට එය හේතුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ සමගිය දෙදරා ගිහිල්ලා වාද විවාද ගැටුම් මතුවෙන්නට හේතු වෙන මූල කාරණා හයක් තියෙනවා. ඒ මූල කාරණා හය තමයි මේ විවාද මූලක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. විවාද මූල කියන්නේ වාද විවාද හටගන්න මුල් වෙන කරුණු. යුගල වශයෙන් කරුණු හයක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දක්වනවා පුද්ගලයන් අතර වාද වේද ඇති වෙන්නට. අපිට හිතෙනවා බාහිර ජීවිතයේ යම් යම් සංසන්දනය වීම සිද්ධ වුණොත් එහෙම නැත්නම් ආර්ථික වශයෙන් සමාජමය වශයෙන් ඒ වගේම ආගමික වශයෙන් එහෙමත් නැත්නම් සමාජ පරිසරයේ වශයෙන් යම් යම් සමානකම් ඇති වුණොත් පුද්ගලයන්ට හොඳින් ජීවත් වෙන්නට පුළුවන් වේවි කියලා. හුඟක් වෙලාවට අද කාලේ ආවාහ විවාහ වෙනකොට උනත් ඒව ගැනනේ සැලකිලිමත් වෙන්නේ. බාහිර සැසඳීම් පිළිබඳව. කුලය ගැලපෙනවද ධනය ගැලපෙනවද නිලය ගැලපෙනවද බලය ගැලපෙනවද පරිසරය ගැලපෙනවද ඕවා ගැන සැලකිලිමත් වෙනවා ඒවා අත්‍යවශ්‍යයි ඒවා ගැන සැලකිලිමත් වීම වරදක් නෙමෙයි හැබැයි ඒවා මත විතරක් වාද ભેද නැති ජීවිතයක් ගත කරන්න බෑ වාද ભેද නැති ජීවිතයක් ගත කරන්න නම් පුද්ගලයන් සිතුම් පැතුම් සුලින් හැකිතාක් සංසන්දනය වෙන්න ඕන සිතන පතන ආකාරයේ ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා විවාහ වෙන්නට කෙනෙක් තෝරා ගන්නවා නම් දැනට තෝරාගෙන ඉන්න අය ගැන ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ අයට පුළුවන් හැටියට පවත්වා ගන්නට උත්සාහ කරන්නට වෙනවා. අලුතෙන් තෝරා ගන්න අය සද්ධාවෙන් සමාන වෙන, සීලෙන් සමාන වෙන, ත්‍යාගයෙන් සමාන වෙන ප්‍රඥාවෙන් සමාන වෙන අය තෝරාගත්තොත් තමයි බාහිර කොච්චර නොගැලපීම් තිබුණත් මේ මානසික ගුණාංග වලින් ගැලපෙනවා නම් ඒ විවාහ ජීවිතේ කවදාවත් දෙදරා යන්නේ නැහැ. සද්ධාවෙන් සමාන වෙනවයි කියලා කියන්නේ විශ්වාසයන් පිළිගැනීම ඒවා සම වෙන්නට ඕනේ. බිරිඳ එකක් විශ්වාස කරනවා සැමියා තව එකක් විශ්වාස කරනවා දෙදෙනා අතර මත ගැටුමක් ඇති වෙනවා. එතකොට සමගිය දෙදරා යනවා. ඒකට බාධාවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන සම්දිට්ටි පරමාසී තමන්ගේ දෘෂ්ටිය තමන් දැඩිව ගන්නවා. ආදානග්ගාහි ඒක දැඩිව අල්ලා ගන්නවා. දුප්පටි නිස්සාගේ ඒක දුරු කරන්න ලෑස්තිම නැහැ. ඒකෙම එල්ලෙනවා. තමන්ට තේරෙනවා ඒක එච්චරම වැදගත් නැහැ කියලා. වැදගත් වෙන්නේ සමගි සම්පන්නව පවුලක් හැටියට ජීවත් වීමයි. නමුත් අර වැඩකට නැති පොඩි පොඩි જાති අල්ලගෙන ඒවට නිකන් වාද විවාද කරනවා. ඒ අල්ලගත්තොත් අතහරින්න ලේසි නෑ. අර අපි කියන්නේ කිඹුලගේ කටට අහු වුණා වගේ, කබරයාගේ කටට අහු වුණා වගේ. ඒ අහු වුණාන් පස්සේ ආය ලේසියෙන් අතහරින්නේ නෑ. පුද්ගලයා යම් යම් දෘෂ්ටීන්, යම් යම් අදහස්, යම් යම් සංකල්ප, යම් යම් හැඟීම් දැඩිව ග්‍රහණය කරගන්නවා. සැමියා නෙමේ, බිරිඳ නෙමේ, අම්මා තාත්තා නෙමේ, බුදුහාමුදුරුවෝ ඇවිදින් කිව්වත් ඒක අතාරින්න ලෑස්ති නෑ. ඒකම අල්ලගෙන ඒකමත් එම හැපි හැපි වාද විවාද කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වාද විවාද හටගන්නට එය ප්‍රධාන කාරණයක් වෙනවා. එහෙම වෙන්නේ කුමක් නිසාද? අර සද්ධාවෙන් සම නොවෙනකොට. ඔවුනොවුන් ලෝකයේ පිළිබඳව සිතන පිළිගන්න විශ්වාස කරන කරුණු වෙනස්. විශේෂයෙන් ආගමික වශයෙන් වෙනස් වුනහම ඒ වගේම ජාතීන් වශයෙන් වෙනස් අය විවාහ වුණාම මුලදි හිතෙනවා ඔය ආගම වෙනස් වුණාට ජාතිය වෙනස් වුණාට ඕක අපට ප්‍රශ්නයක් නෑ අපි හොඳට ජීවත් වෙමු කියලා මුලදි යෝජනා කරගන්නවා ටික කාලයක් ඔවුනොවුන්ගේ ආදරය සෙනෙහස සහ හැඟීම් පවතින තාක්කල් එහෙම ජීවත් වෙන්නත් උත්සාහ කරනවා හැබැයි ටික කාලයක් යනකොට අර කායික අවශ්‍යතා ටික ටික අඩු වෙලා යනකොට මනසේ තියෙන බන්ධනය ටික ටික ගිලිහිලා යනකොට අන්න අර තමන් ගත්තු දැඩි මත ටිකෙන් ටික මතුවෙන්නට ගන්නවා. ඊට පස්සේ ඒ තුලින් වාද විවාද ගැටුම් නිර්මාණය වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශ්වාසයන් සමාන වෙනවා නම් ඒ තුල ඊතා වාසනාවන්ත පෞල් ජීවිතයක් ගත වෙනවා. ඔවුනොවුන් කෙරෙහි සමගි සම්පන්න භාවය රැකෙනවා. මෙලව විතරක් නෙමෙයි සසරේදී වුණත් එකට මුණ ගැහිලා සමගියෙන් ජීවත් වෙන්නට ඒ අමුසැමියන් සුදුසුකම් ලබනවා. ඉතින් යම් කෙනෙක් දැනට විවාහ වෙලා ඉන්නවා නම් ආය දැන් කොහොමද මේක වෙනස් කරන්න කියලා එහෙම කරන්න බෑනේ. ඊට පස්සේ අපට කරන්න තියෙන්නේ අර විදිහෙන් දැඩිව මතවල එල්ලිලා ඉන්න නැතුව පොඩ්ඩක් අනේකා කියන එකටත් ඇහුම්කන් දීලා Tamanගේ අදහසුත් ටිකක් මධ්‍යස්ත කරගෙන කොහොමද මේ ගොඩනගාගත්තු ජීවිතය ගැටුමක් නැතුව වාද විවාද නැතුව පවත්වාගෙන යන්නේ කියලා උත්සාහ කිරීමයි එතන ඉඳන් කරන්න ඕනේ. ඒක තමයි බුද්ධිමත් භාවය කියලා කියන්නේ. ඒක තමයි නුවණැති ස්වභාවය කියන්නේ. ඒක තමයි manussත්වය කියන්නේ. එතන තමයි සමගි සම්පන්න භාවය. පුද්ගලයෝ Tamanට අවනත වෙනවා නම් අමුතුවෙන් සමගියක් අවශ්‍ය නැහැනේ. අපි හිතමු මුදලට හරි බලයට හරි නිලයට හරි පුද්ගලයෙක් Tamanට ගැති වෙලා වැඩ කරනවා නම් එතනට ආයි අමුතුවෙන් සමගිය ඕන නැහැ. එහෙම නැත්නම් Taman අනේකාට බයෙන් හරි තැතිගැන්මෙන් හරි යටත් වෙලා කටයුතු කරනවා නම් ඒත් අමුතුවෙන් සමගියක් ඕනේ එතන තියෙන නිකම් බැල මෙහෙවරකම් කිරීම. විවාහ ජීවිතය කියලා කියන්නේ මව්පියන් සහ දරුවන් අතර බැඳීම කියලා කියන්නේ එහෙම වහල් මෙහෙයක් වගේ එකක් නෙමෙයි. එතන තියෙන්නේ අනිකාගේ අදහසට ගරු කරමින් අනිකාගේ සිතුම් පැතුම් හඳුනාගෙන අනිකාගේ ආකල්ප තේරුම් අරගෙන අනිකාගේ විශ්වාසයන් තේරුම් අරගෙන ඒව සමග දැඩි ගස්ඨණයක් ඇති කරගන්නේ නැතුව ජීවිතේ හොඳින් පවත්වා ගන්නට ඕනෝන් තේරුම් අරගෙන එක් අරමුණක් සඳහා දෙදෙනාටම එකඟ වෙන්නට පුළුවන් හැකියාව ගොඩනැගගෙන දෙදෙනා අතර බොහෝ වෙනස්කම් තියෙන්නට පුළුවන්. හැබැයි එක් පරමාර්ථයකදී දෙදෙනාට එකඟ වෙන්නට පුළුවන් වෙන්න දෙදෙනාටම පොදු යම් යම් පරමාර්ථයන් තියෙනවා. දරුවන් සුමග යොමු කිරීම මව මවගේ පියාගෙත් එහෙම නැත්නම් බිරිඳගෙත් සැමියාගෙත් වගකීමක්. පවුලේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම බිරිඳගෙත් සැමියාගෙත් වගකීමක්. පවුලේ සමගිය රැක ගැනීම බිරිඳගෙත් සැමියාගෙත් වගකීමක්. ඒ වගේම සමාජය තුල පවුලක් හැටියට නැගී සිටීම තමන්ගේ ව්‍යාපාරාදිය දියුණු පවණු කර ගැනීම සමාජය තුල ආත්මගරුත්වයක් ඇතුව ජීවත් වීම තමන්ගෙන් රටට ලෝකයට සිද්ධ වෙන්නට ඕනේ යුතුයකම් ඉටු කිරීම පවුලක් වශයෙන් තමන් දෙදෙනාටම තියෙන වගකීම. බිරිඳගේ සැමියාගේ කොයිතරම් වෙනස්කම් තිබුණා වුණත් පුළුවන් වෙන්නට ඕනේ මේ පොදු පරමාර්ථ තුලදී ඒවා දැඩිව ග්‍රහණය කරගෙන වාද විවාද කරමින් ගැටුම් ඇති කරගන්නේ නැතිව මේ පොදු පරමාර්ථවලදී දෙදෙනාටම සාමූහිකව එකම අර්ථයක් සඳහා ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න එතන අර කියන ලද වහල් භාවයකින් තොරව අර කියන ලද මැඩ පැවැත්වීමකින් තොරව අර කියන ලද යටත්වීමකින් තොරව දෙදෙනාම සමසේ සමතන භුක්ති විඳින්නට ඒ අඹසැමියන් සමත් වෙනවා මව්පියන් වශයෙන් දරුවන්ට ආදර්ශමත් වූ සමාජයට ආදර්ශමත් වූ ජීවිතයක් ගත කරන්නට ඒ අයට පුළුවන් වෙනවා එතකොට එහෙම නැති වුණොත් පුංචි පුංචි දේවල් මම මීට පෙර දවසකත් ධර්ම දේශනාවකදී සිහිපත් කළා ඔය ලංකාදීප පුවත්පතේ තිබුණු ප්‍රවෘත්තියක්. ඒක සත්‍ය සිද්ධියක්. කියනකොටම ඕපාදූපයක් වගේ හිතෙන්නට පුළුවන්. හැබැයි අපිට ගත යුතු ගැඹුරු අරුතක් එහි තියෙනවා. එක ඉංජිනේරුවරයෙක් සහ වෛද්‍යවරියක්. වෛද්‍යවරයෙක් ඉංජිනේරුවරයෙක් කියලා කියන්නේ සමාජයේ බොහෝම ඉහළ මට්ටමට දැන උගත්කම් ඇති කරගත් අයනේ. අපි හිතනවා උගත්කම් වලින් හොඳට ඉහළට ගියාම ඒක හොඳයි. හැබැයි උගත්කම විතරක් තිබුණට මදි පුද්ගලයෙකුට ප්‍රඥාව තියෙන්නත් ඕන. කරුණා මෛත්‍රිය තියෙන්නත් ඕන. පුද්ගල විවිධත්වයේ පිළිබඳව අවබෝධය තියෙන්නත් ඕන. එහෙම නැති වුණොත් ඒ උගත්කමම හරහට හිටින්නත් පුළුවන්. ජීවිතේ පැවැත්වුවොත්. ඒකම වාද විවාද ඇති කරගන්නට කාරණයක් වෙන්නත් පුළුවන්. ඒයි තමන් දැනගෙන ගත්ත දේ තමන්ගේ මතය ඒකම දැඩිව ගන්නවා. එහෙම වුණොත් එතන ඒ දැන උගත්කමම තමන්ගේ පැවැත්මට මහා හානියක් වෙනවා. බාධාවක් වෙනවා. එතකොට දැන් මේ ඉංජිනේරුවරයා සහ මේ වෛද්‍යවරිය විවාහ වුණේ දෙපාර්ශ්වයෙන් යෝජනා කරලා. ඔවුනොවුන් දැන හඳුනාගෙන නෙමෙයි. දෙපාර්ශ්වයෙන් කතා කරලා යෝජනා කරලා විවාහ වුණා. විවාහ වෙච්ච අලුත මේ අය කැලණි ගඟ අයිනේ තිබිච්ච හෝටලයකට ගිහිල්ලා අර එළියේ බංකුවක වාඩි වෙලා බීම බිබී දැන් සතුටු සාමීචියේ කතා කරමින් ඉන්නවා. ඉතින් යම් යම් තොරතුරු ඉතින් එහෙම කතා කරනකොට අහවල් එකයි කියලා නෑනේ මොන මොනවා හරි මතුවෙච්ච මාතෘකා කතා කරනවා. දැන් අර කුඩේ යට තිබිච්ච මේ මේසයක් තිබුණා. ඒ මේසේ ඇතිරිල්ලක් කියලාලා තිබුණා. මේ ඇතිරිල්ල එක තැනක පොඩි සිදුරක් තියෙනවා. දැන් නෝනා කියනවා බලන්නකො කවුද කතුරකින් මේ මේකේ ඇතිරිල්ල කපලා පස්සේ මහත්තයා කියනවා මේක නම් කතුරකින් කැපිච්ච එකක් නෙමෙයි මේක පිහියකින් කැපිච්ච එකක්. මේ මිනිස්සු මේක උඩ පාන් හරි කේක් හරි තියලා කපන්නේ නැති එතකොටයි කැපෙන්නේ. දැන් ඔච්චරයි මාත්‍රකාව. දැන් දෙන්නම දැනුගත් අයනේ. ඒ නිසා දෙන්නම හිතනවා මම හිතන හැටි මම දකින හැටි හරි. ඒක වෙනස් කරන්න කැමති නැහැ. ඒ නිසා නෝනා තර්ක විතර්ක දන්න තරම් කරනවා මේක කතුරෙන් කැපුණු බව ඒත්තු ගන්නවා. මහත්තයා දන්න තරම් තර්ක විතර්ක කරනවා මේක පිහියෙන් කැපුණු බව ඒත්තු ගන්න. පැය භාගයක් විතර දෙන්න ওই විදිහෙන් තර්ක විතර්ක කරලා එකවරම බිරිඳ නැගිට්ටා. කවුද? අර වෛද්‍යවරිය. මම විවාහ වුණේ සන්තෝෂෙන් ජීවත් වෙන්න බැලුවහම මං කියන කිසි දෙයක් පිළිගන්න ලෑස්ති නැ මෙහෙම කොහොමද අපි සන්තෝෂෙන් ජීවත් වෙන්නේ කියලා ගිහිල්ලා ගඟට පැනලා කැලණි ගඟට ඊට පස්සේ අර හෝටලේ හිටපු මිනිස්සු දුවගෙන ඇවිල්ලා කිවිඳුන් කාර්යෝ දාලා අර දෙන්නව අරගෙන අර කාන්තාව අරගෙන පොලිසියට කතා කරලා පොලිසියට ඉදිරිපත් කරලා දෙපාර්ශ්වයේ මව්පියෝ ගෙන්නලා උසාවි දාලා යන්තම් දික්කසාද කරලා ඒ ප්‍රශ්නේ නිම වුණයි කියලා. එතකොට දැන් දික්කසාද වෙන්නට හේතුනේ මොකද්ද? අර අහක තිබිච්ච රෙදි කෑල්ලක සිදුරා. ඇත්තටම ඒක නෙමෙයි කාරණේ උනේ. ඔවුනොවුන් ගත්තු මතය ලිහිල් කරන්න ලෑස්ති නැහැ. ඒක ඇති පළක් නෑ දැන් මේ රෙදි කෑල්ලක් සිදුරුනේ කොහොමද කියන එක විවාහ ජීවිතයට බලපාන්නේ නමුත් මේක මත දැඩිව එල්ලිලා දැඩිව පැටලිලා ඒ මගේ මතය මං වෙනස් කරන්න ලෑස්ති නෑ ඒක අයින් කරන්න ලෑස්ති නෑ අන්න ආදානග්ගාහි දුප්පටි නිස්සග්ගී සම්දිට්ටි පරමාසී සම්දිට්ටි කියන්නේ Tamanගේ දෘෂ්ටිය ඒක දැඩිව අල්ලගෙන ඒක හොඳ වුණත් නරක වුණත් ඇත්ත වුණත් නැත්තුණා ඒවා දැඩිව අල්ලගෙන ඉන්නේ එතකොට ඒක දුරු කරන්නට ලෑස්ති නැහැ. එහෙම වුණහම මුළු පෞල් ජීවිතේම දෙදරා යනවා. ඒක Tamanටත් අනුන්ටත් දෙවි මිනිසුන්ටත් අනර්ථ කර විවාද මූලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ සූත්‍රයේ අන්තිමට කියන කාරණේයි මම ওই මුලින් කිව්වේ. අනුපිළිවෙලින් අපට අවශ්‍ය නැහැ. කාරණේ පැහැදිලි කරගන්නට වඩා ඒක මුලට ගැනීම සුදුසු නිසායි මම ඒක මුලින් දැක්වේ. ඔය විදිහට Tamanගේ දෘෂ්ටිය දැඩිව ගන්නතොත් ඒක වාද විවාද හට ගන්නට හේතුවක් වෙනවා පෞල් ජීවිතය තුල නෙමේ ආයතනවල සමිති සමාගම් මේ කොයි එකක වුණත් රටක ලෝකේ ඕනෑම තැනක වැඩකටම නැති දේවල් මහා ප්‍රශ්න බවට පත් වෙනවා Tamanගේ මතයේ සාවද්ද නිර්වද්ද භාවයේ කෙසේ වෙතත් ඒක ලිහිල් කරන්නට සූදානම් නොවේ ඊළඟට දෙවැනි කාරණේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කෝදනෝ හෝති උපනාහි ක්‍රෝධ කරන ස්වභාවය වෛර කරන ස්වභාවය වාද විවාද ඇති වෙන්නට හේතුවක් වෙනවා. ක්‍රෝධයයි කියලා කියන්නේ Taman අකමැති දේවල් සිද්ධ වෙනකොට කිපෙනවා. අර ණයෙක් පෙනේ පුප්පන්නේ ඒ වගේ ක්ෂණිකව කුපිත වෙනවා. ඒ ක්ෂණිකව කුපිත වෙන ස්වභාවය තමයි ක්‍රෝධයයි කියන්නේ. උපනාහයයි කියලා කියන්නේ දීර්ඝ කාලීනව ඒක සිතේ පළපදියම් කරගෙන තියාගන්න. ඒකට කියනවා වෛරයයි වෛරයටම තමයි උපනාහය කියන්නේ. ඒක પરම්පරාගානක් හිතේ බැඳගෙන තියාගෙන විවාහ වෙච්ච අලුතේ අලුත මොකක් හරි පුංචි ගැටලුවක් මතු වුණා නම් අනිත් පැත්තේ මව්පියෝ මොකක් හරි විවාහ වෙන්න කලින් කිව්වනම් හොඳ නෑ මේක ගැලපෙන්නේ නෑ කියලා ඕක මතක තියාගෙන ඉඳලා විවාහ ජීවිතේ අවුරුදු 50ක් ගියාට පස්සෙත් ඕක ඇදලා ගන්නවා. ඔහොම මෙහෙම කිව්වා ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා මෙහෙම කිව්වා අපිට මෙහෙම දොස් කිව්වා දැන් ඒව වැඩන්නේ මිනිස්සු මැරිලා ගිහිල්ලත් ඉවරයි නමුත් අරව ඇදගෙන ඊට පස්සේ අඩදබර ඇති කරගන්නවා එයි මේ අර තමන් ප්‍රතික්ෂේප කරන තමන් ගැටෙන ඒබඳු මනෝභාවයන්හි ඒ ගැටුම්කාරී ස්වභාවය දිගින් දිගට මනසේ පවත්වා ගන්න වෛරයක් හැටියට ඒක හිතේ බැඳලා තියාගන්න ඒ ක්‍රෝධය දිගින් දිගටම සිතේ බන්ධනය වී පවතින ඒ වෛරී ස්වභාවය උපනාහයයි. ඒ දිගින් දිගටම පවතින ස්වභාවය සහ ඒ ඒ මොහොතේ පැමිණෙන කරුණුත් එක්කලා ගැටෙන කුපිත වෙන ස්වභාවය වාද විවාද ඇති වෙන්නට කාරණයක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. දැන් එහෙම කුපිත වුණයින් පස්සේ අනේකා කියන දේ ඇත්තයි කියලා Tamanට තේරුණත් පිළිගන්න ලෑස්ති නැහැ. ඒ Taman දැන් තරහින් ඉන්නේ. එතකොට ඒ තරහ මතුනහම ද්වේෂය වෛරය මතුනහම හොඳටම පැහැදිලිව පේනවා මං කියන දේ වැරදි කියලා. හැබැයි ඒකම තහවුරු කරන්න තමයි උත්සාහ ඒකම මතු කරන්න තමයි උත්සාහ කරන්නේ. පරිගන්නා ස්වභාවයෙන් ඊට පස්සේ ක්‍රියාත්මක. එතකොට විවාහ ජීවිතයක් තුළ මේ தত্ত্বය ඇති වුණොත් ඒ විවාහ ජීවිතයේ හැමදාම අඩදබර දුක්ඛම් කටළු චිත්ත පීඩාවලින් ගැවසීගත්තු දරුවන්ට අසහනය දුක වේදනාව ඇති කරන ඒ අයගේ මානසික ਸੰతాපය ඇති කරන ඒ දරුවන්ගේ පෞරුෂය ආත්ම ගරුත්වය හීන කරන පෞල් ජීවිතයක් බවට පත් වෙනවා යම් විහාරස්ථානයක මේ ස්වභාවය ඇති වුනොත් ඒ පැවිද්දන් මහානකමින් පිරිහිලා ඔවුනොවුන් කාකොටාගෙන අපාගත වෙන தත්වෙට දායකයන් ભેද බින්න වෙන தත්වෙට ඒ වගේම බොහෝ දෙවි මිනිසුන්ට අනර්ථ වෙන මෙලොව පරලොව විනාශ කරගන්නා தත්වෙටපත් වෙනවා යම් ආයතනයක මේ ස්වභාවය ඇති වුණොත් ඒ ආයතනය දෙදරා ගිහිල්ලා එහි කෙරෙන කටයුතු කඩා කප්පල් වෙලා විනාශ වෙලා යනවා. එයි කුපිත වීම සහ යම් යම් අවස්ථාවල Tamanට වෙච්ච අසාධාරණකම් දිගින් දිගට හිතේ තියාගෙන වෛරය සිතේ පළපදියම් කරගෙන ඒකම මතු කර කර ගැටෙන්න ගියාම ඇත්ත නැත්ත හොඳ නරක කිසිවක් නොසලකා Tamanගේ හිතේ කෝපයෙන් පලිගන්නට එයයි ක්‍රියාත්මක වෙනවා. මේක වාද විවාද හටගන්නට, ඒ වගේම ගැටුම් හටගන්නට, ප්‍රශ්න හටගන්නට බොහෝ අනර්ථය සිද්ධ වෙන්නට හේතුවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තුන්වෙනි කාරණය තමයි මක්කී හෝති පලාසී ගුණමකු භාවය සහ එකට එක කරන ස්වභාවය ಗುಣමකු භාවයයි කියලා කියන්නේ අනිකාගේ කොච්චර හොඳ ගුණයක් තිබ්බත් ඒක මකලා දානවා. ಗುಣ මකු කියන්නේ ගුණේ මකනවා. ඒ කියන්නේ ඒක මතු කරන්න ලෑස්ති නැහැ යට කරනවා. පලාස කියලා කියන්නේ එකට එක කරනවා. එයා එකක් කළා නම් මාත් ඒකට එකක් කරනවා. එයාට විතර නෙවෙයි මටත් පුළුවන් එහෙම කරන්න කියලා එකට එක කරන ස්වභාවය. මේ ಗುಣමකු භාවය සහ එකට එක කරන ස්වභාවය ජීවිතේ බොහෝ වාද ભેද ආරවුල් ගැටුම් ඇති වෙන්නට හේතුවක් වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට වාද ભેද ගැටුම් ඇති වෙන්නට කොහොමද හේතුවක් වෙන්නේ? ගුණමකු භාවය. ඒ කියන්නේ බිරිඳ ලෑස්තින සැමියාගේ ගුණය මූණ ඉස්සරහා කියලා අගය කරන්න. වෙනින් වෙනින් තැන්වල සමහර විට කියනවා. හැබැයි සැමියා ඉස්සරහා ඒක කියන්නේ හැමතිස්සෙම දෝෂයම තමයි මතු කර කර දකින්නේ. සැමියාත් පුරුදු වෙන්නේ බිරිඳගේ හොඳ ගතිගුණ තිබුණොත් අනිත් අයත් එක්ක කියනවා. හැබැයි බිරිඳ ඉස්සරහා ඒක අගය කරන්නේ කොච්චර හරි අඩුපාඩුම තමයි කියන්නේ. අර තියෙන ගුණය තියෙන යම් යම් දුර්ගුණ වලින් වහලා දානවා. ඕනෑ තරම් අගේ කරන්න සුදුසු ගුණාංග තියෙනවා. නමුත් ඒවා මතු කරන්නේ නැතුව පුංචි පුංචි අඩුපාඩු වලින් මකා දමන ස්වභාවය තමයි ගුණමක භාවය. අඹසමි ජීවිත තුල වුණත් ඒ වගේම මව්පියන්ගෙන් දැන් සමහර වෙලාවට දරුවෝ මව්පියන්ගෙන් Tamanට මෙච්චර යහපතක් වුණා කියලා හොඳටම දන්නවා. හැබැයි ඉඩකඩම් දෙනකොට පොඩි අඩුවක් වුණා නම් මිල මුදල් දෙනකොට පුංචි වෙනසක් වුණා නම් ඒකෙන් හැපිලා ගැටිලා ඒ දෝෂය දැකලා අර වෙච්ච ಗುಣ වෙච්ච යහපත ඔක්කොම මකා දාලා නිකම්ම නිකං අසත්පුරුෂයන්ගේ ගණයට ලක් කරලා කතා බහ කරන අවස්ථා තියෙනවා. ඒ වගේම තමන්ගේ දරුවන්ගෙන් තමන්ට යම්කිසි යහපතක් වුණා නම් තමන්ට හොඳක් වුණා නම් සමහරු ඒක දකින්නට කැමති නැහැ. ඒක නිකන් මදි පුංචිකමක් වගේ. අනිත් කෙනෙක්ගෙන් Tamanට උදව්වක් උපකාරයක් ලැබුණා නම් Taman ඉහළට ගියාම ඒක සලකන්නට ඒක සිහි කරන්නට කැමති නෑ. Tamanගේ තත්වයට, Tamanගේ ධනයට, Tamanගේ බලයට, Tamanගේ නිලතලවලට ඒක නොසුදුසුයි වගේ හිතලා ඒක යට කරලා දානවා. අන්න ඒ විදිහේ ಗುಣමක ස්වභාවයක් ඇතම් කෙනෙකුගේ සිත් සතන් තුළ පහළ වෙනවා මේ ಗುಣමක ස්වභාවය වාද විවාද ගැටුම් ඇති වෙන්නට හේතුවක් වෙනවා ඒ ಗುಣබකු භාවයේ යම්කිසි කෙනෙක්ගේ సంతානය තුල මතුනොත් ඒ තනත්තා කොතනක ගියත් කොහොම ජීවත් වුණත් අනිත් අයගේ හොඳක් දකින්නට සූදානම් දැන් අද කාලේ සමහරු දේශපාලන පක්ෂවල එල්ලිලා ඉන්නේ. එතකොට තමන් එක පක්ෂයක එල්ලුණයින් පස්සේ අනිත් පැත්තේ අය කොච්චර හොඳ දෙයක් කළා. ඒක වැරද්දක් හැටියට තමයි දකින්නේ. ඒ තමන්ගේ අය කොච්චර වැරද්දක් කළත් ඒක මොකක් හරි දුරදක්නා නුවණකින් කරපු අනාගතේ හරි යහපත් විපාකයක් ලැබෙන හොඳ දෙයක් කියලා තමයි කියන්නේ. දැන් ඕකෙන් ප්‍රශ්නයක් මතුනට අනාගතේට ඕක හොඳයි කියලා හරි කියන. එතකොට දැන් අනිත් පක්ෂය අය කරන එක මේ පෙනිපෙනී හොඳක් වෙනවා. ඒත් ඒක හොඳක් හැටියට පිළිගන්න ලෑස්ති අන්න ಗುಣ මකන ස්වභාවය. ඒ ಗುಣමකන ස්වභාවයත් එක්කලා පුද්ගලයා නිරන්තරයෙන්ම අනිකාගේ අඩුපාඩු දැකලා ඒවා මතු කරගෙන වාද විවාද ගැටුම් ඇති කරගන්නට ඒ කාරණයක් කරගන්නවා. ඒ ಗುಣමක භාවයත් එක්කලාම එකට එක කරන ස්වභාවය මතුවෙනවා. එයි අනිකාගේ ගුණය අගයන්ට ලෑස්ති නැහැ. ඒගොල්ලන්ට විතර නෙවෙයි අපටත් ඔහොම කරන්න පුළුවන් කියලා තමන්ගෙත් හැකියාව පෙන්වන්න හදනවා. හැබැයි එහෙම හැකියාව පෙන්වන්නට ගිහිල්ලා බොහෝ අමාරුවේ වැටෙන තැන් තියෙනවා. මේ පලාසය එහෙම නැත්නම් එකට එක කිරීම මේකට කියනවා යුගග්‍රාහය කියලා. යුගග්‍රාහය කියන්නේ ඒ අයයි තමනුයි සමානයි. ඒගොල්ලන්ට එහෙම කරන්න පුළුවන් අපටත් එහෙම කරන්න පුළුවන් කියලා ඒ ස්වභාවයෙන් හිතී. ඉතින් ඒ අයට එහෙම කරන්න පුළුවන් නම් අපටත් එහෙම කරන්න උත්සාහ කළ යුතුයි කියලා උත්සාහ කරන එක ඒක අකුසලයක් නෙමෙයි. ඒක ක්ලේශයක් නෙමෙයි. ඒක වරදක් නෙමෙයි. අපි හිතමු අනිත් අය දියුණු වෙලා ඉන්නවා. ඒ අය දිනු වෙලා ඉන්නවා මමත් දිනු වෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ අයට විතරක් නෙමෙයි අපිත් උත්සාහ කළොත් දිනු වෙන්න පුළුවන්. එතෙන්දි කරන්නේ එකට එක කිරීම නෙමෙයි අනේකා එතනට පැමිණිලා තියෙන හේතු සාධක හොයලා හඳුනාගෙන ඒ හේතු සාධක තමනුත් ගොඩනගනවා. මහබෝසතාණන් වහන්සේ වුණත් ඇතැම් අවස්ථාවල එහෙම කරලා තියෙනවා. දැන් ආලාර කාලාම උද්දකරාම වගේ ඒ තාපසයෝ ළඟට ගිහාම ඒ අය යම් යම් ධාන අභිඥා ලබාගෙන ඉන්නවා. බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මේ අයත් මිනිස්සෙක්, මමත් මිනිස්සෙක්. මේගොල්ලන්ටත් සද්ධාව තියෙනවා, මටත් සද්ධාව තියෙනවා. මේගොල්ලන්ට යම් සීලයක් තියෙනවා, මටත් සීලය තියෙනවා. මේගොල්ලන්ට යම් චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා. මටත් චිත්ත ඒකාග්‍රතාවය. ඉතින් ඒ අය මේ අභිඥාව මේ සමාධිය යම්සේ ලැබුවා නම් ඒ සාධක මාතුලක් තියෙන නිසා මටත් එහෙම කළ හැකියි. අන්න එහෙම අදිෂ්ඨාන කරගෙන තමන් තුළ තියෙන හේතු සාධක අවදි කරලා උන්වහන්සේ තා කෙටි කලකින්ම ඒ ධාන අභිඥා සමාපatti වලට පැමිණෙන්නට සමත් ආධ්‍යාත්මික ගුණාංග වලින් හරි භෞතික සැප සම්පත් වලින් හරි කෙනෙකුට එහෙම හිතීම වරදක් නෙමෙයි. ඊර්ෂ්‍යා කර කර ඉන්නවාට වඩා අන්න අය මෙහෙම කරලා තියෙනවා මාත් එතනට පැමිණෙන්න උත්සාහ කරනවා ඒක වරදක් නෙමෙයි මෙතන මේ එකට එක කරනවා කියලා කියන්නේ Taman ළඟ ඒ හැකියාව මොකවත් නැහැ හැබැයි අනිත් එක්කෙනාගේ ගුණය දකින්න ලෑස්ති නැහැ. අනිත් එක්කෙනා සමාජය තුල අගය කරනවට කැමති නැහැ. ඒ නිසා ඒක යට කරන්න උත්සාහ කරනවා. අර මේකට හොඳ උදාහරණයක් දක්වනවා දියකා වගේ සහ කපුටාගේ කතාව. කපුටෙකුයි දියකාවෙකුයි යාළු වෙලා හිටියා. දියකාවා වතුර යට ගිහිල්ලා මාළු අල්ලලා ගෙනාවන් පස්සේ කපුටටත් කොටසක් දෙනවා. දෙන්න යාළුව නිසා. දවසක් කපුට කල්පනා කරනවා දියකාවත් කළු පාටයි මාත් කළු පාටයි. ඌටත් තටු තියෙනවා මටත් තටු තියෙනවා. ඌටත් ඉගිල්ලෙන්න පුළුවන් මටත් ඉගිල්ලෙන්න පුළුවන්. දැන් ඌට විතරක්ද මේ වතුර යට ගිහින් මාළු අල්ලන්න පුළුවන්. මටත් පුළුවන් කියලා දවසක් ගිලිලා බැලුවා. අන්තිමට ගිලුණා ගිලුණම තමයි ආයෙ මතුවෙන්න හම්බුන්නේ දියසෙවල පැටලිලා මරණයටපත් වුණා. මේ අනුන් කරන කරන දේ කරන්න ගියාම එතකොට Tamanට වඩා අනෙකා තුල තියෙන ගුණය දකින්නට ලෑස්ති නැහැ. ඒක යට කරලා එයාට පුළුවන් නම් මටත් බැරිද මොකද කියලා බාහිර කරුණු වලින් සංසන්දනය කරලා එකට එක කරන්න ගියාම විනාශ වෙනවා. ඒ වාද විවාද ගැටුම් ඇති වෙන මූල කාරණයක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඊළඟට හතරවෙනි කාරණය තමයි ඉස්සුකී හෝති මච්චරි ඊර්ෂ්‍යාව සහ මසුරු බව. ඊර්ෂ්‍යාවයි කියලා කිව්වේ අනෙකාගේ ගුණය දකින්න අමාරුයි. නිකන් Tamanට මහා අමාරුවක් දැනෙනවා අනෙකාගේ හොඳ දකින්නකොට. අනිත් මිනිස්සු දියුණු වෙනවා දකින්නකොට ලොකු අමාරුවක් දැනෙනවා. නිකන් ඇඟපත තලා දමන්නා වගේ අමාරුවකුත් නෙමෙයි ඊටත් වඩා අමාරුවක් දැනෙනවා මනසට. අනිත් අය දියුණු වෙලා හොඳින් ඉන්නවා දකින්නට. අන්නේ ඊර්ෂ්‍යාව සහ ඊළඟට මසුරු බව. මසුරු බව කියන්නේ Taman සතු දේවල් අන් අය භුක්ති විඳිනවා දකින්න කැමති නැහැ. සත පහක දෙයක්වත් මා සතු දේ අනිකාගේ යහපත වෙනුවෙන් දෙන්නට සූදානමක් නැහැ. Taman සතු දේ අනිකා වෙනුවෙන් දෙන්නට කැමතිත් නැහැ. අනිත් අය Tamanට වඩා ඉහළින් යනවා දකින්නට ලෑස්තිත් නැහැ. මේ ඊර්ෂ්‍යාව සහ මසුරුකම යම් කෙනෙකුගේ මනසේ පහළ වෙනවද හැමතිස්සෙම අනුන් අය හෙලා දකින්නට හදනවා හැමතිස්සෙම අනුන්ට අවඥා කරනවා තමන් හොවා දක්වන්නට හදනවා හැමතිස්සෙම අර තමන්ගේ තියෙන දුබලකම තමන් ඒක දුබලකමක් හැටියට දකින්නේ මහා ඉහළ දෙයක් හැටියට තමයි දකින්නේ හැබැයි ඒ Tamanගේ මනසේ ඇතිවෙන දුර්ගුණයෙන් Taman පීඩා විඳිනවා ඒ පීඩා විඳිනකොට ඒක වහගෙන තමන් උසස් කියලා පෙන්වන්නට හැමතිස්සෙම වීර්ය කරනවා මේ නිසා වාද විවාද ගැටුම් නිර්මාණය වෙනවා ඊළඟට පස්වෙනි කාරණය තමයි සටෝ හෝති මායාවී සට කියන්නේ කපටිකම මායාවී කියලා කියන්නේ මායාකාරී බව මායාකාරී කියලා කියන්නේ තමන් ළඟ තියෙන දුර්ගුණ දුර්ගුණ බව දැන දැන ඒක වහලා වෙනින් විදිහකින් පෙනී හිටිනවා කපටිකම කියලා කියන්නේ අනුන් රවටන ස්වභාවය එතකොට කපටිකමයි මායාවයි දෙක එකට යනවා. මේවා බුදුහාමුදුරුවෝ දෙක දෙක එකට කියලා දෙන මේ එකට එකට යන දුර්ගුණ. ಗುಣධර්මත් තියෙනවා මෙහෙම එකට එකට ගැළපිලා යන ඒවා. දුර්ගුණත් තියෙනවා එකට එකට ගැළපිලා යන ඒවා. මේ කපටිකමයි මායාවයි. මායාව කියන්නේ Taman ළඟ තියෙන දුර්ගුණ වහලා වෙන විදිහකින් පෙනී හිටිනවා. ඒ කියන්නේ Taman ළඟ තියෙන ඔක්කොම අඩුපාඩු අනිත් අයට කිය කියා විදින්න ඕන කියන එකක් නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. අපි අපේ අඩුපාඩු තේරුම් අරන් හදා ගන්න ඕන. හැබැයි මේ මායාව කියලා කියන්නේ යම් යම් ප්‍රතිලාභ සඳහා අන් අයගේ ප්‍රසාදය දිනා ගන්න තමන්ගේ තියෙන අඩුපාඩු වහගෙන වෙනින් විදිහකට පෙනී හිටිනවා. ඒක දුර්ගුණයක්. ඒ විදිහෙන් පෙනී හිටින්න හදනකොට හැමතිස්සෙම තමන්ගේ දෝෂය හංගන්න හදනවා හංගන්න ගිහිල්ලා දහසක් බොරු කියන්න හදනවා. එතකොට වාද විවාද හටගන්නවා. ඊළඟට කපටිකමෙන් අනින් රවට්ටන්න හදනවා රවට්ටන්න හදන්න හදන්න ප්‍රශ්න වාද විවාද ගැටුම් නිර්මාණය වෙනවා ඒ නිසා කපටිකම සහ මායාකාරී බව බොහෝ වාද විවාද හටගන්නට බොහෝ ගැටුම් නිර්මාණය වෙන්නට සමගි සම්පන්න භාවයේ දෙදරා යන්නට හේතු වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හැබැයි මේකෙන් අදහස් කරන්නේ මම ඉතින් විවෘතයිනේ මොකටද මගේ අඩුපාඩු හංගන්නේ කියලා ඔක්කොම අනිත් අයත් එක්ක කියනවා කියන එක නෙමෙයි. එහෙම කියන්න ගියොත් මේ සමාජය අපිට ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. දැන් අපේ ශරීරයේ වැසිය යුතු තැන් අපි වහගෙන ඉන්නවා. එතකොට ආ මම ඉතින් මේ හංගගෙන ඉන්න ඕනේ නැහනේ කියලා අපි රෙදි වස්ත්‍ර නැතුව පාරේ බහලා යන්නේ නැහනේ. ලැජ්ජා බය තියෙන හැදිච්ච මිනිසෙක් හැටියට වැසිය යුතු තැන් වහ ගන්නවා. ඒක සදාචාර සම්පන්නයි. ඒ වගේ අපේ මනසේ අපි ළඟ තියෙන දුබලකම් ඔක්කොම අනිත් අයට කිය කියා විදින්නේ නැහැ. ඒවා අපි සකස් කරගන්න උත්සාහ කරනවා. ඒක වෙනම දෙයක්. මෙතන කියන්නේ ඒක නෙමේ. ඒක වහලා වෙනින් හැටියකින් පෙනී හිටලා අනිත් අය රවටලා තමන් යම් යම් ලාභ ලෝභ දිනා ගන්නට අන් අයගේ ප්‍රසාදේ දිනා ගන්නට උත්සාහවත් වෙනවා. ඒක තමයි මායාකාරී බව. ඒ මායාකාරී පුද්ගලයා හැම විටම කපටි විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. කපටියා බොහෝම ඥානවන්තයෙක් වගේ තමයි පෙනී හිටින්නේ. ප්‍රඥාවයි කපටිකමයි අතර බොහොම ශේෂයක වෙනසක් තියෙනවා. ප්‍රඥාවන්තයා බොහොම තීක්ෂණව කටයුතු කරනවා තැනට සුදුසු හැටියට පුද්ගල චරිත හඳුනාගෙන කතා කරන්න ඕන තැන හඳුනාගෙන කිව යුතු දේ හඳුනාගෙන හරියටම අපි කියන්නේ නිලය බලලා බෙහෙත් කරනවා කියලා. එහෙම නැත්නම් තැනේ හැටියට තැනේ ගන්නවායි කියලා. ඥානවන්තයත් එහෙම කරනවා. හැබැයි කපටියත් ඔය ටිකම කරනවා. මොකද්ද දෙන්නගේ වෙනස? ප්‍රඥාවන්තයා එහෙම කරන්නේ තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස කපටියා එහෙම කරන්නේ අනුන්ට මොනවා වුණත් කමක් නැහැ මගේ වැඩේ කරගන්නට ඕනේ කියන ආත්මාර්ථකාමී හැඟීම තුල. එතකොට අඹසැමි ජීවිත තුල වුණත් සමාජය තුල වුණත් ආයතන තුල වුණත් පුද්ගලයෝ මෙහෙම කටයුතු කරනවා. එහෙම කටයුතු කරනකොට ඒ නිසාම බොහෝ වාද විවාද හටගන්නවා, ගැටුම් හටගන්නවා, නොයෙකුත් අඩදබර හටගන්නවා. දෙවි මිනිසුන්ට හානි වෙන හැටියට Taman ගේත් අනුන් ගේත් මෙලොව පරලොව ජීවිත විනාශ වෙනවා. ඊළඟට හයවෙනි කාරණේ තමයි පාපිච්චෝ හෝති මිච්ඡාදිට්ඨි පෞකාර අදහස් මිත්‍යා දෘෂ්ටි වැරදි අදහස් වැරදි දැකීම් දැඩි වල්ලා ගැනීම දැන් එහෙම වැරදි දෘෂ්ටීන් දැඩි වල්ලා ගත්තයින් පස්සේ ඒක මේ ආගම දහම පිළිබඳව විතරක් නෙමෙයි ආගම දහම සම්බන්ධවත් එහෙමයි වැරදි මති මතාන්තර වල එල්ලුනහම ඒකමයි ඒකම මතු කර කර වාද විවාද ඇති කරගන්නවා දැන් ওই මම ඔකට නිතරම ගන්න උදාහරණය තමයි මස් මාළු කෑමෙන් වැළකීම. ඊටාම හොඳ ප්‍රතිපදාව. හැබැයි මේක දැඩිව නිකන් උපාදාන කරගෙන අල්ලගත්තු අය සමහරු ඉන්නවා. හොඳ ප්‍රතිපදාව වුණාට මේක දැඩිව අල්ලගත්තන් පස්සේ ඉතින් නිරන්තරයෙන් වාද විවාද තර්ක විතර්ක ගැටුම් චිත්ත පීඩා ඕව තමයි. නිකම් පව්කම් රැස් කරගන්න. ඉතින් මේක තියන්නේ මේ වාද විවාද කරන්න නෙමෙයි Tamanගේ මනස රැකගෙන ප්‍රතිපදාවක් හැටියට පුහුණු කරන්නට. ඒක කරන්න ඒකට අන් අය යොමු කරන්න පුළුවන් නම් කරුණා මෛත්‍රියෙන් වටහා දීලා යොමු කරවන්න ඕන. ඒක හොඳ දෙයක්. හැබැයි ඒක දැඩිව ගත්තහම ඒක එල්ලුනහම වාද විවාද කරලා බොහෝ ගැටුම් ඇති කරගන්නවා. මෙන්න මේ විදිහට පෞකාර අදහස් හෝ එහෙම නැත්නම් වැරදි අදහස් වල එල්ලිලා. එහෙම නැත්නම් හරි අදහස වුණත් අර විදිහට ආදානග්‍රාහීව දැඩිව අල්ලාගෙන අන් අයගේ මතය පිළිගන්නට බැරුව එය මැඩ පවත්වන මේ විදිහේ ස්වභාවයෙන් යුක්ත අය නිරන්තරයෙන් වාද ભેද ඇති කරගෙන සමගියට බාධා ඇති කරගෙන ගැටුම් නිර්මාණය කරගන්නවා නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුවණති පුද්ගලයා ජීවත් වෙනකොට පුද්ගල චරිත හඳුනාගෙන තමන්ගේ මනස හඳුනාගෙන බිරිඳ සැමියා දරුවා අම්මා තාත්තා සහෝදරයා ඥාතියා සමාජයේ සමාජිකයන් මේ අයගේ චරිත ලක්ෂණ තේරුම් අරගෙන ඒවා සමග ගැටෙන්න යන්නේ නැතුව මේ වගේ මේ පෞකාර පුංචි පුංචි හැඟීම් වලට මේ කියපු එකම හැඟීමක්වත් හොඳ ඒවා නෙමෙයි. ඒවට කියන්නේ කෙලස් ධර්ම, පාප ධර්ම. මේ පාපකාරී ක්ලේශ ධර්ම වලට මේවා බොහොම බරපතල විදිහට මතුවෙනකොට මේ හැඟීම් වලට වහල් වෙනවා. වහල් වුණාම හොඳ නරක ඔක්කොම යට කරලා ඒ මත තමයි වැඩ කරන්නට උත්සාහ කරන්නේ. නුවණැති පුද්ගලයා මේ විදිහේ හැඟීම් වලට වහල් වෙලා ක්ලේශයන්ට යට වෙලා වාද විවාද ඇති කරගන්නේ නැතිව චරිත හඳුනාගෙන පුද්ගලයින්ගේ සිතුම් පැතුම් හඳුනාගෙන පොදු යහපත සඳහා අපි හැමෝටම සමගි සම්පන්නව කළ යුතු යමක් තියෙනවා කියලා පොදු පරමාර්ථ සඳහා සමගියෙන් කටයුතු කරන්නට ඒ තැනැත්තා දක්ෂ වෙනවා ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ එසේ නුවණින් කටයුතු කරනවා නම් විවාද වෙන් කරගෙන වාද ભેද දුරු කරගෙන Tamanගේ ජීවිතය Tamanටත් ලෝකයටත් දෙවි මිනිසුන්ටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්නට මේ කරුණ වටහා ගැනීම උපකාර වෙන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් මේ කරුණ සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ජීවිතවල මෙබඳු අඩුපාඩුකම් මතු නොවන හැටියට ඊතා සිහි කල්පනාවෙන් ප්‍රඥාවෙන් ජීවිතය පවත්වාගෙන මේ ලැබුවා වූ මනුෂ්‍යාත්ම භාවය තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් සියලු දෙවි මිනිසුන්ටත් වැඩදායක අර්ථවත් ජීවිතයක්සේ වාසනාවන්ත ජීවිතයක්සේ පවත්වා ගන්නට මේ පින්වත් හැම දිනාටම ශක්ති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 පුඤ්ඤන්තං අනුමෝදිත